සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡා ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං गच्छामि भानाति पाता वैरमणि सिक्खापदं समादयामि අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දත්තාන මේ තිසරණ සහිත පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සතු කියන විශේෂයෙන්ම මේ ලොකු ධර්ම දෙක අපේට මේ මෙතන දන්තල ආවම ඉතින් අපි ධම් කතාවක් කතා කරමු කියලා කතා කරගෙන මේ එකතු වුණේ. එතනදී අපිට වෙනද හැමදාම අපි ධර්ම දේශනා මේ ශ්‍රවණය කරනවා අපිට පුළුවන් අද ඕනනම් කමාරක් අවශ්‍ය මොනවා ප්‍රශ්න කාට හරි තියෙනවා දැනගන්න හෝ විශේෂ ගැඹුරු කරුණු තියෙනවා දැනගන්න හෝ තියෙන අවස්ථාව තියෙනවා නම් වඩා හොඳයි කියලා මට හිතුණා. මොන හරි දේශනාවක් කරනකොට කාට හරි මොන හරි එහෙම ප්‍රශ්න මොන හරි තියෙනවද? කමක් නැහැ. අපි මෙහෙම දැන් අහන ප්‍රශ්නේදී ප්‍රශ්නයක් අහන්න ගියොත් මේක වරදි. මේ කියලා එහෙම හිතන්න එපා කාටත් එක්ක උපකාරක වෙන්න පුළුවන්. අපි ඔක්කොම හරිනම් මේක යන ප්‍රතිදාන නේද? මම එක පැහැදිලි කරලා දෙන්න මම ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ අද අදම අපිට ආශ්‍රයක්ෂය කරගන්න පුළුවන් ප්‍රශ්න අහන්න නම් හොඳයිද? දැනුම පුරෝගත තව ඔළුවක් හැදිච්ච කෙනෙක් ජීවත් වීම නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ සසරෙන් එතර වෙන්න අද අදම අපි මොකද්ද කළ යුතු කොහොමද තිබී? අපිට අවශ්‍ය මේ සඳහාම ප්‍රශ්න අහනවා නම් හොඳයි කියන එකත් මතක් කරනවා. අකුසල් සිත් කියලා ගත්තාම මේ අකුසල් සිත් ඔක්කොම තියෙනවා 12ක්. එතකොට ලෝභ සහගතව සිත් අටකුත් එක සංපයුක්ත කියලා එකෙන් තරහව අකමැත්ත යෙදිච්ච සිත් හතරකුත් මෝහය යෙදිච්ච සිත් පටිඝ ස්වභාවය යෙදිච්ච සිත් දෙකකුත් මෝහය යෙදිච්ච සිත් දෙකකුත්. එතනදී අපි කියමු පළවෙනි ලෝභ සිත කියන එක පෙන්වනවා සෝමනස්ස යම් කිසි අකුසල ඒ කියන්නේ ඉතාමත් තමන්ගේ හිතේ හරි කැමැත්තෙන් දැඩි ලෝභයෙන් ඒ වගේම ditthi සහගත කියන කුසල අකුසල කර්මඵල ඇදහිම කිනුත් තොරව කිසිම කෙනෙකුගේ මෙහෙවීමකින් තොරව තමන්ම හිතලා කරන එක එකට කියනවා සෝමනස සහගත සතුටින්මයි ඒ ඒ ලෝභ සිත පහළ වෙන්නේ ලෝභකම කරන්නේ කිසිම කෙනෙකුගේ මෙහෙයවීමකින් තොරව තමන් හිතලමයි කරන්නේ. අපි තුන් දැන් හොරකම් කරනවා කියන මේ ක්‍රියාව ගන්න මේ හොරකම් කරනවා කියන සිත අපි කියමු දැන් ඇත්තටම කය වචන කරන වැරදි කයෙන් කරන වැරදි තුන සහ වචනයෙන් කරන වැරදි හතර හිත මුල් වෙලා තමයි කරන්නේ හිතේ තියෙනවා ලෝභ, ද්වේෂ, මෝහ කියලා. නැත්නම් අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන ඔය ධර්මතා තුන. ඒකෙදි අභිජ්ජා නැත්නම් ওই ලෝභ කියන සිත ගත්තාම ඒ සිත මුල් වෙලා කයනොයි වචනනොයි හිතනයි කියන තුනෙන්ම මේ ක්‍රියාත්මක කරනවා ඒ ක්‍රියාත්මක කරවන්න උපකාරී වෙච්ච මුල් වෙච්ච සිතට තමයි අපි කියන්නේ අකුසල් සිත කියලා. එතකොට අපි හොරකම් කරනවා කියලා යමක් කළොත් ඒ හොරකම් කරනවා කියන ක්‍රියාව වෙන තැනක තියෙන මුලින් උපද්දපු සිත ලෝභ සහගතමමයි. එතකොට කර්ම අකුසල කර්මයක් නේද මේක මේක හොඳ නෑ නේද කියලා දන්නේ නැතිකම ඒකේ තියෙන දික්තිය. කාගෙන්වත් කිව්වේ නැහැ තමන් හොඳට හිතලා හිතලා තමයි මේක කළේ. ඒ හින්දා අසංකාරික. එතකොට මේ ඒක තමන් හරි කැමැත්තෙනුත් කරා. කෙනෙකුට ඒක බරපතල අකුසල කාර්යයක්. සසංකාරික කියලා කියනවා Tamante හිතක් නැහැ ආන් අරක හොරකම් කරගෙන වරෙන්කෝ කියලා කවුරු හරි කියනවා කියපු හින්දා කරනවා හැබැයි Tamanටත් කර්මඵල විශ්වාසයෙන් කරනවා කියලා මේ වගේ ওই සිත් ටික බෙදෙන ওই විදිහට. මතක් තියෙනවා. දැන් සෝතාපන්න මාර්ගංග වඩන ශ්‍රාවකේ අනුකේ උපාදාය මොකක් හරි බගෙන අරමුණක් කෙරේ උපාදාය රූපයක් හටගත්තා ඒක තුල එතන ඉඳන් ඒ කියන්නේ අපි මූලික අවදීදී අපිට අපේ හිතේ පහළ වෙන අරමුණක් මානසිකාරයෙන් දකිනකොට ඒක ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න උන එතනින් ඉදිරියට කොහොමද ඒක අපි ඒක අත්හැරීම දක්වා ඒක එක එක වැටීමෙන් ඒක ශූන්‍යතාවයේ තේරුම් ගැනීම දක්වා ඒක එතන මුල් අවදී ඒකේද උපදයි රූපේ අපි අරමුණක් දැකලා අපේ ක්‍රියාත්මක අපි මනස සිහියෙන් කල්පනාවෙන් ඉන්නකොට අපිට පේනවා මෙවන් අරමුණු රාශියක් පහළ වෙගෙන යනවා. ඒ අරමුණක් දැකපු දකින අරමුණකදී එතන හැඟීම් පහළ කරගෙන යන්නේ නැතුව එතනින් දෙන්න පුරුදු කරන අවස්ථාවේදී නෙමෙයි. ඉතනදී ක්‍රම දෙකක් තියෙනවා. අපි කියමු බුද්ධජනක මේ මහා කත්ත මහරතන සදේශනා කරන චක්කුම් පටිච්ච රූපං වජති චක්ක විඥානං තිනසංගති පස්සෝ පස්සපච්ච වේදනා යං වේදිති තං සංජානති යං සංජානති තං විතක්කේති යං විතක්කේති තං පపంచේති යං පపంచේති තං නිදානං පුරුසෝ පపంచ සංඥා සංකා සමුදචරಂತಿ චක්කු විඤ්ඤේසු රූපේසු අතීතානාගත පච්චපමේසු ඔන්න හොඳට අධිකරණය පෙන්වනවා කනනාව අපිට කෙලෙස් නැතන් අකුසල ධර්මයක් කෙලෙසයක් ඇති වෙන හැටි පෙන්වනවා ඉස්ලාම් ධර්මයට කියනවා ඇහැ නිසා රූපය නිසා මේ දෙන්න නිසා අරමුණු දක්න සිත් උපදිනවා තුන් දෙනාගේ එකතුවට කියනවා ස්පර්ශය කියලා ස්පර්ශයේ අරමුණ සිතෙන් විඳිනවා විඳින අරමුණ හඳුනනවා ඔන්න ওই ටික ගන්න හඳුනනවා කියලා කියනකොට ඇහැට පෙනීම මාත්‍රයක් විතරයි දැන්. දැන් වස්තුව මොකද්ද? ද්‍රව්‍ය කාරණා මොන කිසිම විස්තරයක් එකතු වෙලා නැහැ. කිසිම දැනුමක් අපේ නැහැ. හරිද? හරියට කිසිම දෙයක් නොදන්න කිරිසප්පෙක්ගේ ඇස් ඉදිරිපිට රූපයක් වෙනවා බඳුයි. ඔය කියනකොට අපි මේ යම් වේදිති සංසජානාති කියපු තැන. යම් සංජානාති තම් විතක්ඛේති කියන සිද්ධියේදී මෙන්න මෙතනින් අපිට පුළුවන් මේක extra මට්ටමකට මම කියලා දෙන්නම්. මෙතනදී අපි නිකමට නිකන් කිව්වොත් මේක දෙම සංදියක් වගේ කියලා. දෙට වේවා නරකට වේවා පෙනෙන දේට අනුව ඒ සංඥාවට අනුව යම් සංජානති සංවිතක්කේති යමක් හඳුනයිද ඒට කල්පනා කළොත් ඒ කල්පනා කළොත් ඒ පෙනෙන වස්තුවට නැඹුරු වෙලා ඒ දේට නැඹුරු වෙලා අපි යමක් හිතුවොත් ඒ හිතීමම ප්‍රපංචයක් වෙනවා ප්‍රපංච කියන්නේ තණ්හා මාන දිට්ටි අපි ඔකට සිංහලෙන් කියනවා මම මගේ මගේ ආත්මය කියන කෙලෙස මොකද රළු වචන ඕනේ නැහැ. මම සහ මට පෙනෙනවා කියන ධර්මතාවය නිර්මාණය වෙලා ඉබේ. ඔය සිද්ධිය. එතකොට පෙනෙන දේ ආරම්භය අපි කියමු දැන් මේ රූපේ මේ ඇස් ඉදිරි පිට එන තැනදී ඇහැයි රූපයයි දෙන්න නිසා මේ අරමුණ දකින්න හිතවන්න ඒ තුන් දෙනාගේ එකතු නිසා අරමුණ විඳිනවා අරමුණ හැද සතහන පේනවා කියන තැන දක්වා තමයි යම් වේදිකී සංසක්කන කියන්නේ. මෙතනදී සත්පුරුෂ ඇසුර සද්ධර්මයේ කියන ධර්මතා දෙක පිටින් අරගෙන තිබුණොත් ඇහැ රකින්න ඇහි ඉන්ද්‍රිය රකින්න ඇහැ අනුව යන්න එපා. හමු වෙන අරමුණවලදී මේ විදිහට මෙනෙහි කරන්න කියන කාරණාව ඉගෙනගෙන තිබුණොත් පෙනී මාත්‍රේ එනකොටම එයා අර සත්පුරුෂ ඇසුර පැත්තට මනස හරවනවා. සංකේතක අහගත් ධර්මයේ පැත්තට අනුව සිහි කරනකොට ඒක සම්මා සංකප්පය වෙනවා. නමුත් පේන දේ අරඳ මේ අහවල් කෙනා නේද අහවල් පුද්ගලයා නේද කියලා පෙනෙන දෙයට හිතන්නේ කිව්වොත් ඒක ප්‍රපංච වෙනවා. තේරෙනවද? දැන් එකම අපිට වස්තුවක් පෙනෙනකොටම අපි අනේ මේ පෙනෙන දේ අනිත්‍යයිනේ කියලා හිතනවා කියන්නේ පෙනෙන දෙයට හිතුවා නෙමෙයි. ඒ ධර්මතාවය උදව් කරගෙන අපි සම්මා සංකප්පයක් කරලා තියෙන. ඒ කියන්නේ පෙනෙන දේ ආරම්භය මෙහෙම බලන්න කියපු වචනේ අපි සිහි කරලා තියෙනවා. තේරුණා කීපේ. එතකොට පෙනෙන දේ ආරම්භය අපි හිතුවා. අපිට හිතන්න වෙන්නේ මොකද්ද මේ අහවල් පුද්ගලයා අහවල් කෙනෙක් නැත්නම් ලස්සන රූපයක් කියලා අපි හිතනවා නම් ඒ හිතීමම අපිට ප්‍රපංචයක් වෙනවා කියලා කියන්නේ ඒ අරමුණ හටගෙන නැති වුණත් නැති වෙච්ච බව පෙනෙන්නේ ඇති බවම අපේ මනසේ වැඳලා හිටිනවා. ඒ නිසා අපිට ස්පර්ශ ආයතන 6ටම පෙනෙන මට්ටම් එනකොට හිතලා හදාගන්න පුළුවන්කම ඒ කියන්නේ අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ කුමන ආකාරයකට හෝ පෙනෙන දේ තුල ඇලෙන ගැටෙන විදිහට මානසිකාරය නොකොට සත්පුරුෂ ඇසුරේ පෙන්වපු ධර්මයක් සිහි කරගන්නවා නම් අපි උතනින් ඒක හැරෙව වෙනවා. සමානුකූලව ඉතින් හැබැයි එකක් මතක තබා ගන්නට ඕනේ යම් ප්‍රමාණයකට ප්‍රතිකර්මයක් විතරයි කියන්නේ. මොකද ඔය මට්ටමේදී නීවරණ ධර්ම දුරු කිරීම සඳහා විතරයි ওই ගතිය තියෙන්නේ. මොකද සියල්ල සියලුවක් කරන් තාම පිරිසුදු තාම මේ තුල මෙහෙමද බලන්න ඉතුරු වෙනවා මේක. කරන්නේ නැති වෙන්නේ. කියන්නේ දහම ගොඩාක් ගැඹුරට යනවා. එතෙන්දී ඔය ටිකත් හසු වෙන මම අපි අර දාගත කරපු සූත්‍රෙම බොහොම වටිනා පරයයක් තුනේ ටික අපි කතා කරමු. මෙන්න මේ ධර්ම ධාතුව මේ ස්වභාවය නොදක කවදාවත් සසරෙන් මිදෙනවා කියන සිද්ධියක් වෙන්නේ මොකද මේ ලෝකේ තියෙනවා යතහ භූත ස්වභාවය කියලා එකක්. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණේ වේවා තථාගතයන් වහන්සේ ලෝකේ පහළ නොවුනේ වේවා ලෝකේ පවතින සැබෑම ස්වභාවය වූ සත්‍ය ස්වභාවයක් තියෙනවා වෙනස් නොවන ස්වභාවයක් තියෙනවා අන්‍ය ස්වභාවයකින් පෙනී නොසිටින ස්වභාවයක් තියෙනවා. තත් අවිතත් අනඤ්‍යතත් කියලා එකට හඳුන්වනවා භූතයි තතයි අවිතතයි අනඤ්‍යතතයි කියලා. ඌ ස්වභාවයෙන් වෙනස් නොවන ස්වභාවයෙන් අන්‍ය ස්වභාවික පෙනී නොසිටින යථාර්ථයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධයි කියලා කිව්වේ ඒ යථාර්ථයේ යම් බඳුද නුවණ එසේ නුවණ යම් බඳුද යථාර්ථ වහන්සේ එසේ කියු මට්ටමකට ආපු එකට බුදුරජාණන් වහන්සේවත් කවදාවත් බුදුරජාණන් වහන්සේගේ අදහසක් බුදුරජාණන් වහන්සේගේ දෘෂ්ටිය පෞද්ගලික අදහසක් ලෝකෙට දේශනා කළා නැහැ. තථාගතයන් වහන්සේද ලෝකේ පවතින ඇත්ත ඇති හැටි දැන අවබෝධ කරගෙන ඒ පණිවිඩය ලෝකෙට කියපෙක විතරයි තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලාම ඒ වචනේ අපිට අහගන්නම වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ නමක් තමයි ඒක ලෝකයට දෙන්නේ. ඒක මේ පිට ලෝකයට පේන්නේ. අර වෙන්නේ. එතකොට ඒ ධර්ම ධාතුව ඉස්සෙල්ලා අපි ඉගෙන ගන්න ඕනේ දැන ගන්න ඕනේ ඒ ටික ඉගෙන ගත්තාම දැනගත්තාම සෝතාපට්ටි අංග වලින් දෙකක් අපිට හම්බ වෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියන දෙක. ඊට පස්සේ Taman තුල ඒ අහගත්ත දැනගත්ත ධර්ම ධාතුව ජීවිතේ කරගන්න දැක ගන්න තැනට යන්න Taman තුලින් කාරණා දෙකක් එකතු වෙන්නට ඕනේ සද්ද යෝනිසෝ මනසිකාරය සහ ධම්මාන ධර්ම ප්‍රතිපත්ති කියලා. එහෙම නැතුව ධර්මානුධර්ම ප්‍රතිපatti යෝනිසුමනසිකාර්ය තුලින් ඒ දෙක ඉස්සර වෙලා ගිහිල්ලා දකින්න තැනක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා යෝනිසුමනසිකාර්ය කියලා ධම්මානුධර්ම ප්‍රතිපatti කියලා යාගේ ජීවිතේ ලැබෙන මොකද්ද කියන එකක් යනවා. අර ඉස්සලා අර ධර්මතා දෙක නොලබුණා. එතකොට ඒ නිසා අපි ඉස්සෙල්ලා ওই ටික හොඳට තේරුම් ගන්න පොඩ්ඩක් උපයෝගී කරගමු මේ මෑතකදී මම මේ සූත්‍රෙම ටික බහුල වශයෙන් පෙන්වනවා දේශනා කරනවා මොකද මට බොහෝ වෙලාවකට හිතෙනවා ඒ සූත්‍රයේ අර්ථය විතරක් තේරුම් ගත්තනම් මෙච්චර කල් මේ අහපු සූත්‍ර ඔක්කොම පැත්තකින් තබලා ඒ විතරක් ඇතිවන් දකින්නේ කියලා මේ මේ අවිතස සූත්‍රය එදා මේ රෝහිතස කියන දිව්‍ය බුදුරජාන් වහන්සේගෙන් අහනවා යම් තැනක ඉපදීම මහලු බව මරණය මේ චුත්ත වීම හට ගැනීම නැති ලෝකයේ කෙලවරකට පාගමනේ යන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන රෝහිතස්ස මම පාගමනින් ගිහිල්ලා ඉපදීම මරණය මහලු බව චුත්ත වීම නැති ලෝක කෙලවරකට යන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. එතකොට වුවත් ලෝක කෙලවරකට නොගොස් මහලු බව මරණය ඉපදීම මරණය මහලු බව කියන ධර්මතා නැති කරන්නත් බෑ ලෝක කෙලවරකට නොගොස් කියලා පෙන්නලා ඇහැ ලෝක කෙරවලයි රූප ලෝක කෙලවරයි කනස කියලා මේ ස්පර්ශ ආයතන ටික පෙන්නනවා මෙන්න මේ කාරණාව ඉස්සෙල්ලා තේරුම් ගන්න කියලා මම මතක් කරන්නේ ලෝකේ කෙලවර කිව්වේ කොතෙන්ටද මොන වගේ තැනකටද ලෝකය කියලා කිව්වේ මොන වගේ තැනකටද කියන එක තේරුම් ගන්න කියලා. එතකොට ඇහැ ලෝකේ කෙලවර රූපේ ලෝකේ කෙලවර කියලා කියනකොට හැම වෙලාවෙම ඇහෙන් පෙනෙන රූප ඇහැට පෙනෙන රූපය හොඳට රූපේ රූප ගතිකය කියලා කියනවා. මෙන්න මේ රූපේ ස්වභාවය හොඳට හිතට අල්ලලා දෙන්න එතකොට ඒ රූපේ යම් බඳුද ඇහැ එබඳු යන ගණයට යනවා. ඇහැ ගැන අවබෝධ කරගන්න අමාරු වෙන්නේ නැහැ. රූපේ තේරුම් ගත්තාම ලෝකේ කෙලවර කියලා කිවි ඇහැයි රූපෙයි. එතකොට මම ඒ රූපේ ගැන කියන්නම් මෙතෙන්දී තව තවත් ටිකක් අපිට හම්බ වෙනවා පස්සේ ඉස්සෙල්ලා මෙන්න මේ ලෝකේ කෙලවර කියපු තැන තේරුම් කරගන්නට ඕනේ එතනදිද ඒක තේරුම් කරගන්න අපිට පෞද්ගලික පද උදව් කරගන්න අයිතියක් නැහැ. මට හිතලා මේ රූපේ මෙහෙමයි කියලා නැත්තම් මෙතන මේක මේ සිතුවිල්ලක් තියෙන්නේ කියලා සංඥාවක් තියෙන කියලා මට ඕන විදිහට පනවන්න මේ ශාසනයේ අයිතියක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ගෝචර ධර්ම නැත්තම් ගෝචර රූප ප්‍රසාද රූප කියලා රූප පනවල ඒවැ තියෙන යථා භූත ස්වභාවය ඇත්ත ඇති පවතින ස්වභාවය බුදුරජාණන් වහන්සේ ධර්මය තුලම පෙන්වලා තියෙනවා ඉස්සෙල්ලා ඒ ඇහැට පෙනෙන ලෝකේ කෙලවරයි කියපු රූපේ යථා භූත ස්වභාවය තථාගතයන් වහන්සේ පෙන්වන වචන ටික ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඒකයි අපි හැම වෙලේම පරියප්තිය නැත්නම් පෙළ දහම නොඉක්මවා කියලා කියන්නේ රූපය ගැන කතා කරනකොට රූපය කියන එකේ රූපේ ලෝකේ කෙලවරයි කියනකොට ඒ ලෝකේ කෙලවර වූ රූපය තථාගතයන් වහන්සේ මොන වගේ වචන ටිකක් උදව් කරගෙනද පෙන්වන්නේ කියන දැනුම අපි ගාව තියෙනවා. එතකොට තමයි දන්නේ හරියටම මේ ස්වාමීන් වහන්සේ නැත්තම් මේ උපාසකතුමා උපාසකම්ම හරියට රූපේ ගැන කියලා දුන්නද කිව්වද මේක ගැළවෙනවද බුද්ධ දේශනාවට කියලා දැනගන්න පුළුවන් එතකොටයි. අපි කියන ඉස්සලම වචනට අර්ථ නෙමෙයි වචන ටික කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් රූප ටික අරගෙන ඔකදී උගලන්ට තව බලා ගන්න පුළුවන් ත්‍රිපිටක ධර්මයේ කුද්දක නිකායේ පටිසම්භිදා මග්ගේ ඥාන කතාවේ 16 වෙනි ඥානය මත මතක ගෝචර අඥානත් ඥානය කියන එකේදී ඔය බාහිර ගෝචර ධර්ම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ ධම්ම. කියන මෙන්න මේ ධර්මතා ටිකේ පෙළ පෙන්වන අර්ථ ටික හොඳට බලා ගන්න. රූපය කියන එකට තථාගතයන් වහන්සේ පෙන්නනවා චතුර්ණංච මහ භූතනං උපාදාය රූපං මෙන්න මේ වචන වල අර්ථ අපේ ජීවිතයෙන් නොදැන නොදක අර්ථය වචන වල නෙමේ උපාදාය රූපයක් කියන්නේ මෙන්න මේකයි කියන එක නොදක කවදාවත් සසරෙන් මිදෙන්නේ නැහැ. කියන්නේ දුක් පිරිසිඳ නොදක සසරෙන් මිදෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කර නොගෙන මිදෙනවා. අවබෝධ කරගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ගියාම දුක පිරිසිඳ දකින්න ඕනේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන්නේ දුක්ඛ සත්‍යයට අයිති එකක්. එතකොට ඒකේ රූප උපාදානස්කන්ධයට අයිති එකක් තමයි මේ උපාදාය රූප කියන්නේ. එතකොට ඇහැට පෙනෙන රූපය තමයි රූපේ පෙන්වන රූප ගතිකේ රූපයේ තියෙන ලක්ෂණ ටික බුදුරජාණන් වහන්සේ පෙන්වන වචන ටිකකින් මේ වචන පව අපේ ජීවිතයට හරි වටිනවා ඒක ඉගෙන ගන්න ඕනේ මහ භූතයන්ගේ උපාදාය චතුන්නම් මහ භූතානම් උපාදාය රූපං සතර මහා ධාතුන් නිසා හටගත් රූපයක් ඔන්න ඇහැට පෙනෙන රූපේ පළවෙනි එක ඊට පස්සේ බහිද්ධාවවත් එක ඒක හැම වෙලාවෙම බාහිරමයි රූපායතන කෙනෙක් බාහිරම දෙයක් මහ භූතයන්ගේ උපාදාය රූපයක් අවිද්‍යා සම්භූතං අවිද්‍යාවෙන් හටගත් එකක්. කම්ම සම්භූතං කර්මයෙන් හටගත් එකක්. තණ්හා සම්භූතං තණ්හාවෙන් හටගත් එකක්. ආහාර සම්භූතං ආහාරයෙන් හටගත් එකක්. අහුත්ව සම්භූතං පෙර නොතිබීම හටගත් එකක්. උත්වාන භවිසති හටගෙන නොතිබෙන එකක්. හටගෙන හටගෙන නොවේ. ඒ කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතු නැති වෙන එකක් මේ රූපේ කියලා ඔන්න වචන ටිකක් අපිට තථාගතයන් වහන්සේ කියනවා. ඔගොල්ලෝ යම් දවසකදී දුක පිරිසිඳ දැක්කොත් යම් කෙනෙක් කොයි වෙලාවකද හරි දුක පිරිසිඳ දැක්කොත් සමුදය දුර වෙනවා සමුදය දුර වෙනවා නිරෝධය සාක්ෂාත් වෙනවා සාක්ෂාත් වුනොත් මාර්ගය වැඩෙනවා කියලා චතුරාර්ය සත්‍යෙම එක චිත්තක්ෂණයට එනවා. මෙන්න මේ ඇහැට පෙනෙන උපාදාය රූප ඇහැට පෙනෙන රූපේ තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් හැමදාම පැවතුණු පවතින සැබෑම ස්වභාවය ඔය පෙන්වන්නේ. ඔය ස්වභාවය වෙනස් වෙන්නේම නැහැ. ඕක තමයි සත්‍ය කියලා කිව්වේ. ස්කන්ධේ ඒක තමයි ඇත්ත. එතකොට හැබැයි මේ මේ රූපයත් ඔය කිව්වේ අපිට හම් වෙන මට්ටම නෙමෙයි රූපේ පවතින ඇත්ත. මහ භූත මහ භූතයන්ගේ උපාදාය රූපයක් බාහිර එකක් අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත් එකක් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතු නැති වෙනවා කියලා කියනවා. ওই විදිහට ওই වචන ටික මුදව කරගෙන වෙලා යන නිසා ඇහැට ඔය ටිකම පෙන්වනවා. ඔය වචන වලින්ම පෙන්වනවා. කනටත් නාසයට දිවට ශරීරයට ඔය වචන මේ මේ මේ ශරීරයට මේ ටික ඔය වචන වලින්ම පෙන්වනවා. පොට්ටබ්බෙට විතරක් මහා භූතං උපෝදාය කියන කැල්ල අතහැරලා මහා භූත පඨවි කියන තැනකින් පෙන්වුවා අර ප්‍රත්‍ය ටික එකමයි. ඒක ටික. එතකොට යම් කිසි කෙනෙක් සත්‍ය අවබෝධ කළා කියලා කියනවා නම් එයාගේ මනසේ හැතිලා තියෙන්න ඕනේ එයා කියන්න ඕනේ වචන ටිකක්. එයා එයාගේ ජීවිතේ එයා දකින්න ඕනේ ওই වචන ටිකේ තියෙන gati ටික. එයාට පේන්න ඕනේ ඇත්තටම රූපය කියලා කියන්නේ මහ භූත නිසා පෙනෙන රූපයක්. මේක මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරෙන් හැටුණු එකක්. ඒක බාහිර එකක් කරනු තිබීම හටගෙන තියෙන එකක් නේද කියන දැකීම් ටික තමන්ගේ సంతානයේ තියෙනවා නම් තමයි ඒ මනස සත්‍ය අවබෝධයි කියලා කියන්නේ. එතකොට ඔන්න ওই ටික අපි අහගත්තා. ඕකට තමයි උතෙන්ට තමයි යතහ භූත ස්වභාවය කියලා පෙන්වනවා. භූතය කියලා පෙන්වනවා. දැන් ඔය ඇත්ත තථාගතයන් වහන්සේ පෙන්වුවට දේශනා කළාට ලෝකේ අපිට ඕක ඇත්ත නෙමෙයි. ලෝකේ අපිට ඕක ඇත්ත නෙමෙයි කියලා කියන්නේ ඇයි? අපිට පෙනෙන රූපේ මහ භූතයන්ගේ උපාදාය රූපය කියලා එහෙම එකක් අපි දන්නේ නැහැ. කන දෙයක්ද බොන දෙයක්ද කියලා දන්නේ නැහැ. උපාදාය රූප කියන්නේ. ඊට පස්සේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර හේතුන්ගෙන් හැදුන එකක් නෙමෙයි ඒක මගේ එකක් මට පේන එකක් ඒක. පේන රූපේ මට පේන එකක්. අහුත්ව සම්භූතං හුත්වන භවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් නෙමෙයි. දකින්න ඉස්සෙල්ලා තිබ්බ තියෙන එක දකින්න දැක්කයන් පස්සේ තියෙන එක ප්‍රශ්නක් වෙනවා. එතකොට ඔන්න දැන් අපිට දෙපැත්තක් පේනවා. තේරුණේ? ලෝකේ කියලා කියන්නේ අවිද්‍යාව නැත්තම් ඇත්ත ඇති හැටි නොදන්නා කම ඒ ලක්ෂණ ටික තමයි මොකද්ද? අර අපිට පෙනෙන මට්ටම් ටික. ඒකද අවිද්‍යාව වැරද්ද කියන වචනේ අපිට කියාගන්න පුළුවන්කම තියෙන තථාගතයන් වහන්සේගේ වචන ටික අහමුත් විතරයි. නැත්තම් කොහොමද දන්නේ අපි? එකයි අසත්‍ය කියන එක දැනගන්න සත්‍යෝ. සත්‍ය කියන එක දැනගන්නත් සත්‍ය. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අපිට පේනවා කියන තැනක පවතින ධර්මතාව ටික නොපෙන්වේ නම් අපි ඉන්නේ මෙහෙම තැනකයි මේක වැරදි කියලා මයින්ඩ් මෙහෙමක් අපිට තියේද? අපි දන්නවද වැරදි කියලා? එතකොට යම් තැනක ඉන්නවනම් ඉන්න එක වැරදි, ඉන්න තැන වැරදි, ඉන්න විදිහ වැරදි කියලා කියන්න අපිට මෙම්මක් ඕන. නේද? ඒකට තමයි ඉස්සෙල්ලා මේ මෙම්ම අපිට ඕන කරන ධර්මය අහන්න ඕන, ඉගෙන ගන්න ඕන කියලා කිව්වේ ඒකට. ඔය පෙළ ඇසුරෙන් ඔය වචන ටික බුදුරජාණන් වහන්සේගෙන් සත්පුරුෂ ඇසුරෙන් අහගන්න නැතුව භාවනා කළ අවබෝධ වෙයිද වචන ටික? අර්ථය පැත්තකින් වචන ටික හම් වෙන්නේ වචන ටිකට තමයි අපි පරියප්තිය පෙළ කියලා කියන්නේ. ඊට පස්සේ අර්ථය කියලා කියන්නේ නැත්තම් අපි ඔකට කියන ශක්ති ඥානය කියලා. ඇත්ත ඇති හැටි පවතින නුවණ. ඊට පස්සේ තමයි අපිට කෘත්‍ය ඥානය හම්බෙන්නේ. දැන් එහෙනම් කටයුත්තේ මොකද්ද? මේ උපාදාය රූපේ පිරිසිදු මේ උපාදාය රූපේ මේක පිරිසිදු දත යුතුය කියන. දැන් කරන්න හම්බ වෙනවා වැඩි. අවසන් වෙනවා පිරිසිදු දැක්කා කියලා. එතෙන්ට යා යුතුය අපි. දැන් සත්‍ය ඥානය නැතුව කෘත්‍ය පටන් ගන්න පුළුවන්ද? එහෙනම් අපි මේ ධම අහන්න නැතුව සීලයක පිළිහිටලා හිත වඩමින් බණ භාවනා කරනවා. ඒ කියන්නේ කෘත්‍ය කරනවා. කෘත්‍ය කරන්න මොකේද? සත්‍ය නැතුව. එතකොට කෘතඥානෙ නැත්තම් අවසානයේ තිබුණොත් තමයි පුදුමනේ. ඔයගලන්ට තේරෙන්න ඕනේ මේ කාරණාව. ඉස්සෙල්ල දැනගන්න අපි කරන්න ඕනේ මොකද්ද කියලා. ඒකයි මම කියන්නේ මොනවා හරි කරන්න නෙමෙයි ඕනේ කරන්න ඕනේ මොකද්ද කියන එක හදාගන්න. ඉස්සෙල්ල. ඊට පස්සේ සත්‍ය ඥානෙ තමයි රූපේ වගේම සත්‍ය කියන එකේ සත්‍ය ඥානය අහගත්තා. සත්‍ය අහගත්තා. සද්දේ කියලා කියන්නේ මොකද්ද? මහ භූතයන්ගේ උපාදාය රූපයක් එක බාහිර එකක් අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත් එකක් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියලා අහගත්තා. ඒ ටික ඇහෙනකොට තේරුණා අන්න අපිට හම් වෙන මට්ටමට හාත්පස වෙනස්. ඇයි? සද්දේ මහබුත්තයන්ගේ උපාදාය රූපය කොහොම එකක් අපි හීනෙකින්වත් දන්නේ නොදන්නාකමම අවිද්‍යාවයි කියන ගණයට යනවා. සද්දය අවිද්‍යා කර්ම තණ්හාවෙන් හැදුණු බවක් මම දන්නේ යකඩ කැල දෙයක් ගැටුනහම මගේ කනට සද්දයක් ඇහුනහම නම් දන්නවා කියන තැනකින් තමයි අපි දන්නේ. මට ඇහුණා මගේ සද්ද ළමයාගේ සද්ද ගස්වැල් වල සද්ද නම් අපි දන්නවා. හේතුන්ගෙන් හටගත් සද්ද නම් දන්නේ එක එක ඒ වලටයි සද්ද දන්නවා අපිනේ. එතකොට ඔන්න සද්දෙත් ඉදන් එකට වඩා වෙනස්. එතකොට සත්‍ය ඥානෙ සද්දේ කියන්නේ අහුත්ව සම්භූතං හුත්තන භවිෂති. ඔබටම තමයි කතා කරනවා ශ්‍රාංකේජ සමුදය ධම්ම සම්බත්තං කියලා කියන්නේ. දේශනා කරන්නේ. සද්දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා පෙන්නනවා. අපිට ඕකේ අනිත් පැත්ත. තියෙන වස්තුවක සද්දේ යැහෙන්නේ සද්ද ඇහෙන වස්තුව තියෙනවා. සද්ද ඒ වස්තුවට සද්දයිති සද්ද වලට වස්තුවයිති කියන තැනකින් අපිට සද්ද තියෙනවා. අපිට මෙහෙම හම්බ වෙන තැනක තථාගතයන් වහන්සේ මේ සද්දය ගැන මෙහෙම ටිකක් පෙන්වනවා. පෙන්වුවාම ඔන්න අපිට සද්දය කියන එකේ සත්‍යම නුවණක් ආව අනුමානට සත්‍ය ඥානය. දැන් ඊට පස්සේ අපිට තියෙනවා මොකද්ද? කෘත්‍ය. මොකද්ද කෘත්‍ය? අද අපිට තියෙන මේ මානසික මට්ටම අයින් කරලා සත්‍යයේ සැබෑම තථාගතයන් වහන්සේ පෙන්නපු සත්‍ය මට්ටමට අපේ මනස ගත යුතුයි. යම් දවසක ගත්තා කියන තැනකට ආවහම ඔන්න අපි කටයුත්ත කළා ඔය වගේ රූපය, සද්දේ, ගන්ධේ, රසය කියන මේ ධර්මතා ටිකත් පෙන්නලා කයට ගැටෙන එකේදී උපාදාය රූප නෙවෙයි. කෙලින්ම පොට්ටබ මහ භූතමයි තියෙන්නේ. හැබැයි මේ මහ භූතයත් බාහිරයි අවිද්‍යා කම්ම තණ්හා ආහාරයන්ගෙන් ඒකද කරනු තිබීම හටගෙන ඉතුරු නැතුව නැතිව. ඔන්න ඔය ලක්ෂණය ඉස්සෙල්ලාම සත්පුරුෂයන් අහලා දැනගත්තාම ඒකට කිව්වා සත්‍ය ඥානය කියලා. ඊට පස්සේ මේ සත්‍ය දකින්නකොට කියන්නේ මේ සත්‍ය දකින්නකොට එහෙනම් උත්තරයක් කියනවා මොකද්ද එහෙනම් මේ ඇත්ත නැත්තම් මේ ධර්මය මේ ඇත්ත දැක්ක යුතුයද කළ යුතුය එකට සුත්ති ඥානයක් කියනවා එතකොට කළා කියලා අවසන් වෙනකොට ඉවරයි. ඒ සිද්ධිය දකිනකොට මේ පැත්තෙන් ධර්මතාවයක් එනවා. මොකද්ද? අර ඇත්ත දකිනකොට මේ ස්කන්ධ ටික පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. අවිද්‍යා කර්ම තණ්හා කියලා ඔය සත්‍ය ටික උතන ස්කන්ධෙන් සත්‍ය ඥානය එනකොට සමුදේ සත්‍ය සත්‍ය ඥානය එනවා. ඒ කිව්වේ මොකද්ද? අපි ගාව තියෙන එහෙනම් කෙලස් ටික පැත්ත අපිට අහු වෙනවා. මෙන්න මේකයි එහෙනම් සමුදය කියන්නේ. මොකද්ද? දකින්න පෙර තිබ්බා දැක්කයන් පස්සේ තියනවා තියෙන්දී හම්බ වෙනවා කියන මේ මට්ටම නේද කෙලෙස කියන්නේ. අර සත්‍යයට සාපේක්ෂව එතන නැති අපි ගාව ඇති ටික හම්බ වෙනවා මොකක් කියලාද? මේ මොකක්ද හම්බෙන්නේ? සමුදය සත්‍ය සත්‍ය හැටියට. දුක්ඛ සත්‍ය සත්‍ය හම්බ වෙනකොට ඒ ටික නැති අද අපි ගාව ඇති. අදහස් ටික හම්බ වෙනවා මොකක් හැටියද? සමුදය සත්‍යයේ සත්‍ය හැටියට. දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය, සමුදය සත්‍යයේ සත්‍ය ඥානය කියලා සත්‍ය ඥානය නෝනේ. හොඳටම බලන්න පොතේ නෙමෙයි, ඔයගොල්ලන්ගේ මනසේ වෙන්නේ නැද්ද මේක කියලා දකින්න. අපි කිව්වා දැන් ඇහැ රූප මේ රූප ටිකේ විස්තර ටික තථාගතයන් වහන්සේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් කියලා පෙන්නකොට රූපේ එහෙනම් ඇත්ත උපාදාය රූපයක් කියලා සත්‍ය ඥාන එනකොටම එබඳු ඥානයක් මංගව නැහැ කියන ධර්මතාවය හම්බ මේ ධර්මය අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත්තේ කියලා ඒ ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය හම්බ වෙනකොට දුක්ඛ සත්‍ය ස්කන්ධයන්ගේ සත්‍ය ස්වභාවය හම්බ වෙනකොට ඒ ටික නොදැන නෑ ඒව මම ඒව මගේ ඒව මගේ ආත්මය ඇහැ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මය කියපු කෙලස් ටික අපිට තියෙන්නේ කියලා හඳුනනවා ඊට පස්සේ පෙර නොතිබීම හතක නිතර නැතර නිතර නැති ස්කන්ධයක සත්‍ය පෙන්වනකොට තියෙන දේ දැක්කා දකින දේ තියෙනවා කියලා නිත්‍ය සංඥාවකුයි අපිට තියෙන්නේ අනිත්‍ය වෙනකොට නිත්‍ය සංඥාවකුයි අපිට තියෙන්නේ කියලා අපේ කෙලෙස් සම්පේ. ඔන්න සමුදය සත්‍ය සත්‍ය කියන්නේ හම්බෙන්නේ. එතකොට දැන් උත්තරයක් ගාවට එනවා සුත්ති ඥානයේ හැටියට එහෙනම් මේ දුක නැත්තම් මේ ස්කන්ධ ටික මේ කියන ස්වභාවයේ දක්වා නුවණ අරගෙන මේක පිරිසිඳ දුක පිරිසිඳ දැකලා මේ සමුදය ප්‍රහාණය කළා දුක පිරිසිඳ දත යුත්තක් මේ සමුදය ප්‍රහාණය කළ යුත්තක් සුත්‍ය ඥානය එනවා. තේරෙනවද මම කියන්නේ දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය එනකොටම සමුදය සත්‍ය සත්‍ය ඥානය එනවා. ඉබේම දුක්ඛ සත්‍ය කෘත්‍ය ඥානය එනකොට එහෙනම් මේ ස්කන්ධයන්ගේ මේ ගතිය දකින්න තැන දකින්න වැඩ කටයුතුයි කියනකොට එහෙම ඉබේම සමුදය සත්‍ය කෘත්‍ය ඥානට ඇවිල්ලා මොකද්ද ඇහැ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මයයි කියන ගතිය දකින දේ තියනවා තියෙන දේ දකින්නවා කියන තියෙන ගතිය අතහැරිය යුතුයි කියලා පහණයකට යුතුයි කියලා තේරෙන. යම් වෙලාවකදී අර දුක්ඛ සත්‍යයේ යථාභූත ගතියට මනස ගන්නකොට සමුදය සත්‍ය ප්‍රහාණය කළා කියන ගණිතය යනවා. ඔය මම කියන්නේ ඒ කියනකොට ඒ කියනකොටම අනිත් පැත්තක් තියෙනවා. දුක්ඛ සත්‍ය සත්‍ය ඥානයේ තියෙන මේ මේ සමුදය සත්‍ය සත්‍ය ඥාන කියන මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර මේ මේ සමුදය සත්‍යයේදී අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත්ත කියන එක නොදැන මම මගේ කියලා තියෙන එකයි මේකේ සමුදය සත්‍ය කියලා දකිනකොට මේ සමුදය නිසයි දුක නැවත ඇති කරලා තියෙන දුකේ නිවීම නැත් ඇත්තේ කියලා Nirodhe නැතිකමේ නුවණක් තියෙනවා. එතකොට යම් වෙලාවකදී මේ කෙලෙසේ නැති වුණොත් ඒ කෙලෙසේ නැති වීමෙන්මයි Nirodhe ඇති වෙන්නේ කියලා Nirodhe සත්‍ය ඥානය එනවා. බලන්න දුක් ස්කන්ධ ටික පිළිසින්ද දකින්නකොට ස්කන්ධයන්ගේ ඇත්ත දකින්නකොට ඔය ඇත්ත නොදකින්න කම සමුදේ වෙලා තියෙනවා. සමුදේ සත්‍ය ඥානය පහළ වෙනවා. සමුදය සත්‍ය ඥානය දකිනකොට මේ සමුදය දුරු වුණොත්මයි සැනසෙල්ල කියන ධර්මතාවය ලැබෙන්නේ කියලා නිරෝධය කියන ධර්මතාවය හෙළි වෙනවා අපිට. එතකොට දුක පිළිබඳ දකින්න යමක් ටික ටික හෝ කරන්න කරන්න සමුදය ටික ටික ප්‍රහාණය වෙනවය සමුදය ප්‍රහාණය වෙන්න වෙන්න දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනෝය කියන ධර්මතාවය තියෙනවා. දුක පිරසින්ද දැක්ක දවසට දුක පිරසින්ද දැක්ක කෙනෙකුට වෙන මොකුත් නෙමෙයි අර පොන්නක සත්‍ය ඥානයේ ලක්ෂණ ටිකට මතක හැප්පෙන මට්ටමට ගන්නකොට වෙලා තියෙන ටික තමයි Tamange මනසේ නෑ මොකක්ද දකින්න පෙර තිබ්බ දැක්කයන් පස්සේ තියෙනවා කියන ටික තියෙන්න බෑ මහ පුත්‍රයන්ගේ උපාදාය රූපයක් කියන එක නොදන්නාකම තියෙන්න බෑ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුනේ කියන එක නොදන්නාකම තියෙන්න බෑ ඒ වෙනුවට මම මගේ මගේ ආත්මය කියන එක තියෙන්න බෑ සමුදිය දුර වෙලා ඒ හින්දා ඒව ඇතිකම නිසා හෝ ඒව මගේ වෙච්චකම නිසා එන දුක ඉතුරු වෙන්න බෑ දුක් නිරෝධ වෙන්න හරියට සත්‍ය ඥානයේ මේ දුක ස්කන්ධ ටික පිරිසින් දකිනකොට සමුදය ප්‍රහාණය වෙලා නිරෝධි සාක්ෂාත් වෙලා මාර්ගේ වැඩිලා තියෙනවා කියන ගණිතය යනවා. ඉතින් මට මෙතෙන්දි මතක් කරන්න ඕනේ මෙන්න මේ වගේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන පරයයක් තියෙනවා. ඒ වචන ටික සත්පුරුෂ ඇතුළු සද්ධර්මයේ තුලින් ලබා නොගෙන මොන්න විද්‍යකටවත් වෙන ගොඩ යන ක්‍රමයක් නැහැ කියනක ඉස්සෙල්ලා මතක තබා ගන්න ඒක ස්ථාවරයි. මම කියන හින්දා නෙමෙයි. ඒ සත්‍ය සත්‍ය වචනය තථාගතයන් වහන්සේගේ. ඒ සත්‍ය පණිවිඩය අහගත්ත දවසටයි අපි ඉන්නේ වැරද්දකයි කියනක තේරෙනවා. එදාටයි අපේ වැරද්ද නිසායි අපිට දැනසිල්ල විමුක්තිය නැත්තේ කියනක තේරෙනවා. ඇත්ත තියෙන තැනට මනස ගත්ත දවසට අපේ වැරද්ද නැතිනේ වැරද්ද නැති වෙච්ච දවසටයි අපේ සැනසෙල්ල විමුක්තිය ලැබෙන්නේ කියන පණිඩිය අපිට. එතකොට දැන් ඔරිටිකේදී මම මුලින් මතක් කරන්නේ ස්කන්ධයන්ගේ සත් සත්‍යයේ ස්වභාවය තේරුම් කරගන්න එක තමයි සත්‍ය ඥානය කියලා. දැන් මම ඒක තව ඔය වච ඕක දැන් වචන ටික. ඒ කිව්වේ දැන් රූපය අවිද්‍යාව කර්ම තණ්හා ආහාරෙන් හටගත්තේ උපාදාය රූපයක් කියලා කිව්වපු එක සත්‍ය පෙන්වන්න උදව් කරගත්ත වචන ටික. ඔය වචන ටික මේ අහුණා කියලා අපිට මේ මේ දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය පහළ වුණා වෙන්නේ නැහැ. එහෙමනම් ත්‍රිපිටකයේ නැත්තම් අකුරු දන්න හැම කෙනෙකුටම දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය පහළ වෙයි. ඇයි? පොතේ හැමතැනම කියලා තියෙනවනේ මහ භූත රූප රූප කියලා කියන්නේ මහ භූතයන් උපාදාය රූපයක් අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගත් එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතු නැති වෙනවා කියලා නේද? ওই ටික පෙළදහම් ඔය සත්‍ය ඥානෙ දුක්ඛ සත්‍ය සත්‍ය ඥානෙ ඇති කර ගන්න උපකාරක පෙළ. ඔය පෙළ ඇසුරෙන් තියෙන අර්ථය ඉස්සෙල්ලා අපේ ජීවිතෙන් දකින්න ඕනේ. අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය. ඔය දෙක එකතු වුණාමයි සත්‍ය ඥානය. අපේ ජීවිතේට එන්නේ. ඒකයි සත්‍ය ඥානය කියන එක ජීවිතේට විශාල දෙයක්. කියපිට තේරෙනවා. ඒ කියන්නේ ඇහැට පෙනෙන එක උපාදාය රූපයක් කියලා කිව්වොත් ඇඟට දැනෙනවද ඔයගලන්ට? වචන තේරෙන්නේ නැසෙන් ඇඟට දැනෙන්නේ එහෙනම් රූපේ සත්‍ය ඥානය ඔයගලන්ට ඔයගලන්ට නැහැ. සත්‍ය ඥානය. සත්‍ය ඥානය ඇති කරගන්න ඕනේ තැන තියෙන වචන ටික දාන්න. සත්‍ය ඥානය ඇති වුණොත් රූපයේ ඕගොල්ලන්ට හරියටම දන්නවා මෙන්න මේකයි කියන එක දන්නවා. එහෙම වුණොත් තමයි එහෙනම් ඒක ජීවිතයේ කරගන්න තැනට යන්න කටයුතු කරන්න පුළුවන්. ඒ සත්‍ය තුළ ජීවත් වෙනවා කියන මට්ටමට ආවහමයි ඒ අධිකරණ ඉවර වෙන්නේ. සමුදය කියන එක දුක ඇති කරනවා කියන එක සමුදය කෙලෙසය දුක් ඇති කරන හේතුවයි කියලා කියන එක එළ අපේ මනසේ මෙන්න මෙහෙම අරමුණු හම් වෙනකොට මෙන්න මේ විදිහේ ප්‍රතිචාර දක්වන එක මෙන්න මේ gati ටික මේ විදිහට අපිට පෙනෙන එකටයි සමුදය කියලා කිව්වේ කියලා ජීවිතෙන් දකින්න පුළුවන් වෙන්නේ. නැත්නම් දුකට හේතුව තණ්හාවයි කියලා කිව්වට අපි සමුදය සත්‍ය අපි දන්නව නෙමෙයි. සමුදේ සත්‍ය තියෙන පෙළ දන්නවා. අපේ ජීවිතයෙන් අපිට දකින්න පුළුවන් වුණොත් තමයි අපි සමුදේ සත්‍ය සත්‍ය ඥානෙ දන්නේ. එතකොට තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා වචනය අහුවහම වචනය අහුවට නිරෝධයේ සත්‍ය ඥානෙ දන්නව නෙමෙයි. මේ අපේ මනසේ මේ කෙලෙස් ටික මේ විදියට නැතිනම් මේ වගේ දෙවීම තමන්ගේ సంతානේ නෑ නේද කියන ගතිය තමන්ට දැනෙන්න පුළුවන් නම් එළඹ සිටන ස්පර්ශ කරනවා නෙමෙයි දැනෙනවා. එයා නිරෝධ සත්‍ය සත්‍ය ඥානෙ දන්නවා. එහෙනම් ඒ සඳහා ආර්ය අෂ්ටාංග මාර්ග සීල සමාධි ප්‍රඥා වැඩි යුතුයි කියලා දන්නවට මාර්ගය දන්නව නෙමෙයි. මෙන්න මෙහෙම මේකට ප්‍රයෝගයකට යුතුයි කියලා දන්නවා නම් මාර්ග සත්‍ය සත්‍යඥානෙ දන්නවා. ඔය හතර දැනගත්තාම පටන් ගන්න මාර්ගයෙන් පටන් ගත් මාර්ගය වඩනවා කියලා පටන් ගත්තොත් දුක පිරිසිදු දකින්න සමුදය දුරු කරනවා නිරෝධය සාත් කරනවා කියන සාක්ෂාත් කරනවා කියන එක ඒකේ තියෙනවා. නිරෝධය සාක්ෂාත් කරන්න අරගත්තා කියනකොට මග වඩනවා, සමුදය දුරු කරනවා, දුක පිළිස දකින්නවා කියන එක තියෙනවා. එතකොට වෙන් කරන්න බෑ. හැබැයි මුල් හතර අනිවාර්යම සත්‍ය ඥානයේ චින්තනකින් ඉදින්න ඕනේ. ඊට පස්සේ තුරු ධර්මතා ටික එනවා. ඒ නිසා මම දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගන්න උපකාරක ධර්මයක් වෙන මේ ওই විස්තර ටික යම් මට්ටමකට විස්තර කරනවා මේ ටික හරි වටිනවා ජීවිතයකට මේක තේරුම් ගන්න. එතකොට හරියට ඔක තේරුණා ඉබේම දැනෙනවා සමුදේ සත්‍ය සත්‍ය ඥානය. දැනෙන මට්ටමට මෙන්න. කියන්නේ දැන් මම ඔය ඉස්සෙල්ලා කිව්වේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය පෙළොවේ අපි කතා කරලා තියෙනවා. අර්ථය ගැන කතා කළොත් මොකේද දුක්ඛ සත්‍ය අර්ථය ගැන කතා කරන්න වෙන්නේ. ඒකේ දැන් අපි කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශ ආයතන 12 ගැන, ලෝක කෙලවර ගැන සත්‍ය ඥානෙ අපි කතා කළා. සත්‍ය ඥානෙට තියෙන වචන ටික කතා කළා. අපි නිකමට ඒකේ අර්ථය දැනගන්න එහෙනම් කොහොමද කියන තැනකින් අපි කතා කරමු. ඒකේ මං කියුවේ අපිට ඇහැට පෙනෙන රූප තියෙනවා. මෙන්න මේ ඇහැට පෙනෙන රූප ගන්න මෙන්න මේ රූපේ රූපී ස්වභාවය හරියටම සත්‍යයට අනුලෝම විදිහටම හිතට නගා ගන්න පුළුවන්කම තිබුණොත් තමයි හරියට ඒ සත්‍ය ඥානෙ තියනවා කියලා කියන්නේ වචන ටික උදව් කරගෙන ඒ රූපේ ගතිය ඒ විදිහටම හිතට හසු කරගන්න පුළුවන්කම තියෙනෝනේ අපිට. මම ඒකෙදි මතක් කළේ දැන් වතුර භාජනයක් තිබුණොත් ඒ වතුර භාජනයට ළඟපාතක තියෙන ගොඩ නැගිල්ලක් හරි ගහක් හරි තිබුණොත් ඒකේ ඡායාරූපයක් වැටෙන්නේ නේද වැටෙන්න පුළුවන් දෙයිද පුළුවන් දැන් මේ වතුරේ තියෙන ඡායාරූපය දිහා බලන්න ඒ රූපය මහ භූතයන්ගේ උපාදාය රූපයක් වර්ණ සටහනක් ඒ වතුරේ තියෙන ඡායා රූපය උදව් කරගෙන වතුර ඇතුලේ තියෙන රූපේ වතුර ඇතුලේ තියෙන රූපෙන් ඒක උදව් කරගෙන සද්ද අහන්න පුළුවන් අපිට සද්ද අහන එකට ඒ රූපේ සම්බන්ධ කරගන්න පුළුවන් වෙයිද වතුර ඇතුලේ තියෙන රූපෙන් සම්බන්ධ කරගන්න පුළුවන් ඒ සද්ද අහන්න වතුර ගැන නෙමෙයි මං අහන්නේ. වතුර භාජනය ගැනත් නෙමෙයි අහන්නේ. වතුර භාජනය තුළ පතිත වෙන්න හේතු වෙච්ච බාහිර වස්තුව ගැනත් නෙමෙයි මං අහන්නේ. ඒ උදව්වෙන් වතුර භාජනයේ තුල පතිත වෙලා තියෙන ඡායාරූප ගැන විතරයි අහන්නේ. ඔය රූපය උදව් කරගෙන සද්ධාහන්න පුළුවන්ද? බෑ. ඒ ඡායාරූපය උදව් කරගෙන ගඳ සුවඳ ලබන්න පුළුවන්ද? එහෙනම් රස විඳින්න පුළුවන්ද? ඒ ඡායා රූපය අපිට අල්ලන්න පුළුවන්ද? හරිද? ඒ අපි අල්ලන්න අත දැම්මොත් වතුර හැපෙනවා නමුත් ඒක අහුවෙන්නේ නෑ. හොඳයි ඒ ඡායා රූපේ බලන්න පුළුවන්ද? පුළුවන්. බලන්න පුළුවන්. ඒකෙන් කෙරෙන එකම කෘත්‍යය මොකද්ද? බලනක විතරයි. ඒ ඡායා රූපය නිසා අපේ ජීවිතේ මහ විශාල ලාභයක් එයිද? වතුර තියෙන රූපෙන් අපේ ජීවිතයට මහ විශාල අර්ථයක් වාසනාවක් ගෙනත් දෙන්න පුළුවන්ද? අපේ ජීවිතයට මහා අවාසනාවක් ගෙනත් දුන්න හැකිද ඒ වතුර තියෙන රූපෙට? අපේ ජීවිතයේ අභිවෘද්ධියක් හෝ පිරිහීමක් කරන්න පුළුවන්ද? ওই ඡායා රූපෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් උපරිම සැනසෙල්ල උපරිම යහපත කොච්චරක්ද අවස්ථාවේ බලන මොහොත විතරමයි නේද ඒිට මෙහා ওই ඡායා රූපය ඇතුලේ ඔගලන්ට හිත සතුටු කරන මහ වාසනාව ගෙනත් දෙන රත්තරන් රිදී මුතු මැණික හිම තියනවද මුළු ජීවිතේම කාලකන්න කරන අවාසනාවන්ත තමොන්ගේ හතුරු එහෙම ඉන්නවද ඔකේ? හොද්දට සත්‍ය පිහිටන්න කියන්නේ ඒකයි. හොද්දට මනස පිහිට ගන්න. තේරෙනව නේද? එහෙනම් එච්චරමයි. ඒ හින්දා ඔකට කිව්වා ඒ පේන රූපෙට දිට්ටි දිට්ට මත්තක් කියලා. ඔගොල්ලෝ මින්ම තබා ගන්න ඒකම එක දස්සම මාත්‍රයක්වත් වෙනස් කරන්න එපා. දශම මාත්‍රකත වෙනස් කරන්න බෑ. එපමණක් නැති ඔයගලන්ට හැට පෙනෙන මේ හැම රූපයකම. මේ පෙනෙන රූපෙන් සද්දය අහනවා, ගන්ධ සුවඳ පේන වස්තුව ඉඳින්න පුළුවන්, ගන්ධ සුවඳ බලන්න පුළුවන්, පේන වස්තුන්ගේ සද්ද අහන්න පුළුවන්, පේන වස්තුව අල්ලන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන් කියන එකදු ධර්මතාවයක්වත් කියන්නේ මේ අර පේන වස්තුව රූපය අල්ලන්න අත දැම්මොත් අත වතුර හැපෙනවා මිසක පේන දේ අහුවෙන්නේ නැහැ වගේ මේ පේන වස්තුව පතිත වෙලා තින් මේ ඡායාව පතිත වෙලා අර ඡායාව පතිත වෙලා තින් ආපෝ ධාතුවේ මේ ඡායාව පතිත වෙලා තින් පටිත පටවි ධාතුවේ පේන දේ අල්ලන්න ගියොත් අත වතුරේ හැපෙනවා පොළවේ හැපෙන පටවි පේන දේ අහුවෙන්නේ නැහැ ඔගොල්ලෝ දකින්න මේ පේන වස්තු නිසා ඔගලගේ ජීවිතේ අපැත්තකින් කෝටිකින් පංගුවකින් උත් වාසනාව ගෙනත් දෙන්නේ මේ ඇහැට පෙනෙන මේ රූපෙන් අවාසනාව ගෙනත් දෙන්නේ අභිවෘද්ධියක් හෝ පිරිහීමක් හෝ ජීවිතයට ගෙනත් දෙන්නේ මේ පේන රූප ආයතනය ඇතුළේ මුළු ජීවිතේම යහපත් කරන රන් තරම් කඳු මිල මුදල් නැහැ නමුත් මේ පේන උපායතනය ඇතුළේ මුළු ජීවිතයම කාලකන්ණි කරන හතුරු භයානක දේවල් නේ. තමයි සත්‍ය. මේ හැට පෙනෙන රූපයයි ඒ රූපයයි අතර එකදු මිම්මක්වත් නැහැ. ඔන්න ඔතෙන්ට ඕගොල්ලන්ගේ ඔන්න ඔය ගතිය හොඳට දැනගන්න ඕක තමයි සත්‍ය ඥානය කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය මේ රූපේ සත්‍ය ස්වභාවය ඔය. ඒකයි බුදුරජාණන් වහන්සේ දිත්තේ දිත්ත මත්තන් කියලා කිව්වේ. දකින්න දේ දකින්න විතරමයි පුළුවන්. මේ රූපෙට කියනවා නේවාචේන අපච්චේගානේ. මේ රූපේ නිසා කිසි කෙනෙකුට කවදාවත් දියුණුවක් වෙලා නැහැ වෙන්නේ නැහැ පිරෙන්නේ නැහැ. එයා නිවාච්‍ය ගාමී නාපච්‍ය ගාමී. එයාගේ වැඩිමක් වෙන්නේ නැහැ පිරිහීමක් වෙන්නේ නැහැ. රූපය නිසා පිරිහෙනවා නම් රූපය නිසා වැඩෙනවා නම් කෙනෙක් පිරිහෙන කරුණ තව කෙනෙකුට වැඩෙන්න තවත් කෙනෙක් පිරිහෙන කරුණ තව කෙනෙකුට වැඩෙන්නත් වෙන්නේ නමුත් කෙනා කෙනාගේ මනස මත බෙදලා මිසක වස්තු මත එහෙම වෙල නැහැ. ඒ නිසා ඔන්න ඔය නිවන් දකින්නවා නම් නිවන් දකින්න ඉතල නිවන කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. ඔන්න ඔය ලක්ෂණ ඉස්සලා දකින්න. ඊට පස්සේ වැඩේ කෙරෙන කෙරෙන කෘත්‍ය විතරයි වෙනස් හැම රූපයකම ওই ලක්ෂණ ටික දැනගන්න. ඒ කිව්වේ ඇහැ කියන එකත් උපාදාය රූප කිව්වොත් අල්ලන්නවත් බැරි. හරිද? මේ ඡායා මාත්‍රයේ බඳු රූප මාත්‍රයක් තියෙන. හැබැයි එයාගෙන් කරන කෘත්‍යයක්. රූපේ පෙනෙන කෘත්‍ය කියන්නේ පෙනෙන කෘත්‍ය කරන ඇහෙන් දකින කෘත්‍ය කරනවා. ඔච්චරයි තියෙන්නේ. කන කියන එකත් අර බඳුම උපාදාය රූපය. ඒකෙන් ඇහෙන කෘත්‍ය අහන කෘත්‍ය කරනවා සද්දය ඇහෙන කෘත්‍ය කරනවා ඒ ඒ ඒ ඒ රූපෙන් ඒ වැඩේ විතරමමයි වෙන්නේ රූපේ පෙනෙනවා විතරයි සද්දය ඇහෙනවා විතරයි වෙන මුකුත්ම ඔන්න ඔය මට්ටමට ආපු දවසටයි එයාට මේ රූප හිස් දෙයක් ශුන්‍ය දෙයක් තුච්ච දෙයක් හරයක් නැති දෙයක් එතකොට යම් කිසි කෙනෙකුගේ මනසේ ඔන්න ඔය ඇස් ඉදිරි පිටට රූපයක් හම්බ වෙනකොට පෙනෙන රූපය ඔබඳු මට්ටමකින් එයාගේ මනසේ පවතිනවා. කවදාවත් පෙනෙන දේ ගන්න කියලා මම අත දාන්නේ නැත්තම්. අත දාන්න බැරි නම් මේ මට්ටමක කටයුත්ත කළා කියන තැනක ලෝකෙ කෙලවරකට ගිහිල්ලා. සද්දේ කියන එක ඇහුණා. සද්දේදී මම කියන්නේ කවදාවත්ම නොදන්න නොදකින පිරිසක් මැද්දේ කවදාවත් අහපු නැති භාෂාවකින් වචනයක් ඔයගලන්ට ඇහුණා. ඔයගලන් හිතට රිදෙයිද? ගොඩක් දුකේද? එහෙනම් ගොඩක් සතුටු දැනෙයිද? ඒ ඒ සද්ද ඇහෙනවත් එක්කම හොයාගෙන ටක් ගාලා ගිහිල්ලා කන්න මොන හරි පුළුවන් වෙයිද? රස විඳින්න පුළුවන් වෙයිද? ඒ සද්ද ඇහෙනත් එක්කම හොයාගෙන ගිහලා ටක් ගාලා අහන්න පුළුවන් මේ මේ කයින් ස්පර්ශ කරන්න පුළුවන් වස්තු හැම සීවේයිද? ඒ සද්දය ඇහිමත් එක්කම තමන්ගේ මනසේ මොන වගේ සතහන් ටිකක් පහළ වෙයිද? ඈ සද්ද මාත්‍රයක් විතරයි ඒකට පෙර පසු මනස සම්පූර්ණ ශුන්‍යතාවයක් තියෙනවා. ඔක තමයි අද්දොඩ ඇහෙන සද්දේ ස්වභාවය. ඇත්ත ඔක තමයි සද්දේ සත්‍ය ඥානය. සද්දේ කියන රූපේ රූපායතන සත්‍ය ස්වභාවය. එතකොට ඉතින් සමුදේ හොයාගන්න පුළුවන් සමුදේ සත්‍ය සත්‍ය ටික හම් වෙනවා අපිට. සද්දේ ඇහෙනකොටම මොකක්ද? ටැක්ටර් සද්දේ, ලොරි සද්දේ, කාර් සද්දේ කියලා ටැක්ටර්, ලොරි, කාර් එනකොට ඕම් අපිට හම් වෙයි හොඳටම මේක තමයි මොකද්ද? සමුදේ සත්‍ය කියලා. මොකද අර නොදන්නා භාෂාවෙන් ඇහුණු සද්දෙත් මේ සද්දෙත් සද්ද සමානමයි. සද්දේ නම් එකමයි. වෙනසක් නැහැ. එතකොට එක සද්දයකට ට්‍රැක්ටර් කාර් බස් දෙනින්නත් එක සද්දයකට මුකුත් නැති වෙන්න හේතුවක් තියෙද? සද්ද දෝෂෙ නෙමෙයි සද්දයත් එක්කම ශනික වැටි කරගෙන ආශ්‍රයන්ගේ දෝෂය. එතකොට යම් කිසි කෙනෙකුගේ මනසේ පෙරපසු ඒ සද්ද වලට ද්‍රව්‍ය කාරණා නැත්තම් ඈ මේ දෙර සද්දයක් අස්ස සද්දයක් රත සද්දයක් මනුස සද්දයක් ළමේ කෑ ගහපු සද්දයක් කාරකක සද්දයක් බස් එකක සද්දයක් කියලා සද්ද නැත්තම් එතකොට සද්ද වලට ද්‍රව්‍ය කාරණා නැත්තම් ද්‍රව්‍ය කාරණා වලට සද්ද නැත්තම් මෙන්න මේ බඳු ඇත්තක් තමයි සද්ද රූපයේ සත්‍ය ස්වභාවය. එතකොට අපිට හම්බෙන එහෙනම් මේක තමයි සම්මුතිය සත්‍ය සත්‍ය කියලා. එතකොට සද්ද රූපයේ සත්‍ය ස්වභාවය කියන්නේ ඕනෝම කෘත්‍ය කියලා කියන මේ මට්ටමට අපේ මනස ගත යුතුයි. පිරිසිදු දැක්ක කියලා කියන්න නම් ওই මට්ටම දකින මට්ටමට අපේ මනස හදාගන්න ඕනේ. සමුදේ සත්‍ය ප්‍රහාණය කට යුතුයි. එහෙනම් මේ සද්ද ඇහෙනකොටම කාර්බස් අපේ මනසේ උපදින්න විදිහට කටයුතු කළ යුතුයි. සද්දේ සද්ද මාත්‍රයක් විතරයි කියන තැනකින් ඇහෙනවා සත්‍ය මේ දුක්ඛ සත්‍ය සත්‍ය එනකොට සමුදය ප්‍රහාණය වෙලා නම් කාර්බස් මුකුත් නැහැ. එතකොට ඉදීමයි නිරෝධ සත්‍ය ඒකලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ඉස්සර වෙලාවම අපිට හම්බ වෙන්න ඕනේ ඔන්න ඔය රූපේ කියපු විදිහට සද්දේ කියපු විදිහට උපාදාය රූප ටික දකින්න වෙන වෙනම ඔන්න ඔය gati ටික ඉස්සෙල්ල දැනගන්න. ඒ දැනගෙන ඒ දැනගත් ධර්මතාවයේ ජීවිතය කරගෙන ජීවිතය වෙලා පවතින මට්ටමටයි රහතන් වහන්සේ කියලා කියන්නේ. රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒකද අපි රහතන් වහන්සේ කෙනෙක් ගැනද කතා කරන්නේ? එතනද තියෙන්නේ මොකද්ද? සද්දේ ගැටෙන්න තියෙන හේතු ටික නිසා සද්දේ කියන එකක් ඇති වෙන හේතු ටික නැති වෙනව නැති වෙනවා මේ හේතු ටික නිසා සද්දේ හටගෙන සද්දේ නැති වෙනව නේද කියලා ඒ ගැන දන්නා වූ දක්නා වූ තව චිත්තචෛසික ටිකක් ඉපද නිරුද්ධ වෙනවා කියන සිද්ධියක් තියෙනවා. කොහොම සිද්ධියක් වෙන තැනක අපි පුද්ගලෙක් දකිනවා. ඉතින් මම මතක් කළේ මෙන්න මේක තමයි ලෝකී කෙලවර. ලෝකී කෙලවර කිව්වේ ඔන්න ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ආයතන ටිකේ ද්‍රව්‍ය කාරණා එකතු නොවි ඒ ඒ ආයතනය හුදකලා වෙලා හුදකලා වෙච්ච ආයතනයටද වෙන කැලි මුකුත් නැතුව ඇහැට පෙනෙන්න තියෙන දේ පෙනීම විතරමයි ආය වෙන කැලිය වලට අයිති නෑ. ඒ කියන්නේ ඒකේ සද්ද අහන්න පුළුවන්, ගඳ සුවඳ ලබන්න පුළුවන්, කයින් අල්ලන්න පුළුවන් කියලා එහෙමත් නෑ. පිනෙන දේ තුලද හරයක් නෑ. ඒ කියන්නේ පිනෙන දේ තුලද ශුන්‍යයි තුච්චයි. පෙනීම පෙනීම මාත්‍ර කියන්නේ ඒකේ රත්තරන්, රිදී, මුතු මැණික් කියලා වාසනාව ගෙනත් දෙන එහෙම නැත්නම් ඒ පෙනෙන දේ තුලද අපිව මරන්න වෙනවා, කපන්න වෙනවා, කොටන්න වෙනවා, අවාසනාව ගෙනත් දෙනවා කියන නිමිති නැහැ. වෙන දෙයකට අයිති නැතුව විතරක් නෙමෙයි මජ්ජිමන්තන ලිප්පති. මැදද අහුවල තියෙන්න බෑ. තැවරලා තියෙන්න බෑ. ඒ විදිහට වුණොත් සබ්දය කියන එකෙන් ඇහෙන සබ්දය පේන එකට සම්බන්ධ නැහැ. නාසයට සම්බන්ධ නැහැ, දිවට සම්බන්ධ නැහැ, කයට සම්බන්ධ නැහැ. ඒ සම්බන්ධ නැතුව විතරක් නෙමෙයි. ඒ ශබ්දයටද ද්‍රව්‍ය කාරණා නැති වෙනවා. ඒ කියන්නේ භයානක ශබ්ද ඒක නෑ. මේ වාසනාව ගෙනත් දෙන ශබ්ද දෙන්න බෑ. එතකොට මෙන්න මේ මට්ටම කියන ලෝකේ කෙලවර කිව්වා. තේරුණානේ? දැන් ඕගලන්ට හිතා ගන්න පුළුවන් එතකොට ඔය තමයි සත්‍ය ඥාන කියන්නේ සැබෑවටම පවතින ඔය මට්ටම නම් දැන් ලෝකෙ කිව්වේ ඔහොම පවතින මට්ටමක් තුල ඇහැට පෙනෙන මේ රූපේ තුල මොන්න තරන්නම් වස්තු ඕගලන්ට තියෙනවද කියලා බලන්න. රන් රිදි මුතු මැණි කාරක බාන ගෙවල් දොරවල් ඉඩ කඩන් ගහගන්න බැනගන්න මරාගන්න තරම් කොච්චර වස්තු තියේද මේක තමයි ලෝකේ ස්වභාවය ලෝකයේ තුල කනට ඇහෙන ශබ්ද තුල ඔගලන්ට කොච්චර ශබ්ද තියෙයිද වාසනාව අවසනාව ගෙනත් දෙන එහෙම ශබ්දයට ද්‍රව්‍ය කාරණා එකතු වෙලා හම් වෙන මානසික මට්ටම තමයි ලෝකයේ කියලා කියන්නේ. පේන රූපෙට රූපය ඇතුලේ ද්‍රව්‍ය කාරණා හම් වෙන මට්ටම තමයි ලෝකයේ කියලා කියන්නේ. මේ ස්පර්ශ ආයතන හයට අරමුණු හම් වෙනකොට ඒව ඇතුලේ ද්‍රව්‍ය කාරණා හම් වෙන මට්ටමට කියන මොකද්ද? ලෝකය කියලා. එතකොට ලෝකේ ඉන්න කෙනෙකුට කවදාවත් ලෝකෝත්තර වෙන්න බෑ. ඇයි ලෝකේ ඉන්න කෙනෙකුට ලෝකෝත්තර වෙන්න බෑ කියලා කිව්වේ. දකින්න පෙර තිබුණා දැක්කයන් පස්සේ තියනවා තියෙන දේ පෙනෙනවා කියන මට්ටමක ඉන්න කෙනෙකුට දකින්න පෙර තිබ්බ නෙමෙයි දැක්කයන් පස්සේ තියනවා නෙමෙයි අවස්ථාවට හටගෙන නැති වෙන කියන මට්ටමක් හම් වෙනවද? ආලෝකයේ අඳුරයි කියන දෙක එකට තියේද? එකට තියෙන. දකින්න ඉස්සෙල්ලා තිබ්බනම් දැක්කයන් පස්සේ තියෙනවා නම් එහෙම තියනවා කියන්නේ අනිත් පැත්ත නැහැ කියන එක. අනිත් පැත්ත නැත්තම් මේ පැත්ත නැහැ කියන එක. ඒක හැම වෙලාවෙම නිවන සහ සසර කියන ධර්ම සාධකයක්. හැබැයි ඉතින් ලෝකයේ කෙලවරකට යන්නේ නැතුව දුක් කෙලවර කරන්න විදිහකුත් නැහැ. ලෝකයේ ඇතුලේ ඉඳගෙන මොන විදිහට දුක කෙලෙන්නේ නැහැ. හොඳට මතක තබාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ කාරණාව. ආදිත්ත පරයය කියලා සූත්‍රය මහණෙනි සබ්බම් වික්කවේ ආදිත්තා මහණෙනි සියල්ල ඇවිල ගන්නාලාදී කුමන සියල්ල ඇවිල ගන්නාලාදී ඇහැ ඇවිල ගන්නාලාදී රූපය ඇවිල ගන්නාලාදී චක්කු විඥාන ඇවිල ගන්නාලාදී චක්කු සම්පස්සය ඇවිල ගන්නාලාදී චක්කු සම්පස්සයෙන් උපන්න සුවහෝ දුක්ඛෝ නොතුක් නොසු වේදිතේක් වෙනම් හේද ඇවිල ගන්නාලාදී කියලා පෙන්නනවා ඒ කිව්වේ දැන් මේ ඇහැට පෙනෙන රූපායතනය ඇතුලේ ගොඩාක් නිලතල දරන මිනිස්සු ඉන්නකොට වටිනා වස්තු, ගෙවල්, දුර්වල් යාන වාහන ඉදකඩම් තියෙන මේ ඇහැට පෙනෙන රූපాయක නැහැ. එතකොට දැන් මේ ඇහැට පෙනෙන රූප ආයතනයේ ඇතුළේ මේ තරම් වස්තු අපිට තියෙද්දී මේකෙදී අපිට පුළුවන් කමක් නැහැ එතකොට ලෝකෙ එළියට එන්න බෑ. ලෝකෙ ඇතුලේ ඉන්න කෙනෙක් එළියට නෑවිල්ලා දුකින් මිදෙන්නෙත් නැහැ. ලෝකෙ ඇතුලේ ඉන්නා වගේ තමයි මේ පෙනෙන හැන අරමුණු වල අපිට ගොඩාක් වටිනාකම් වලින් අහුවෙලා තියෙනවා නම් වටිනාකම් පෙනෙන මට්ටමට තමයි ලෝකෙ කියලා කියන්නේ. එතකොට යම් දවසකදී ඉස්සෙල්ල ලෝකයේ ඇතුළේ තියෙන දේවල් අතහැරෙන්නේ බුදුරජාණන් දේශනා කළේ මහණෙනි මේ සියල්ල ඇවිල්ලා ගන්නා ලද්ද කියලා මේ ලෝකයේ ඇතුළේ දේවල් වලින් තමන්ගේ ජීවිතයට දුක ගෙනත් නොදෙන එකදු වස්තුවක්වත් නැහැ කියලා දකින්න. මේ රූපායතනයේ ඇතුලේ රන් රිදී මුතු මැණික් කියලා මෙහෙම පෙනෙද්දී ඊට මෙතන උරුම වෙන්නේ ප්‍රිය විප්‍රයෝග සහ ප්‍රිය සංප්‍රයෝග දුක වස්තු ප්‍රිය දේවල් ලැබෙනවා එක්ක අප්‍රිය දේවල් ලැබෙනවා එක්ක මේ ප්‍රිය දේවල් නැති වෙනවා අප්‍රිය දේවල් ළඟට එනවා කියන දුක් දෙක ඒකාන්තයෙන් මේ පෙනෙන වස්තු ඇතුළේ තියෙන වස්තු හම්බෙනකොට උරුමෝමයි. ඔකට අප්‍රිය අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය සහ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය කියන දුක් දෙක තියෙනවමයි. ඒ හින්දා මේ පෙනෙනවත් එක්කම ඒ තුල වටිනාකම් රන් රිදී මුතුමැණික් හම්බ වෙන මානසික මට්ටම තුල හම්බ වෙන හැම දෙයක්ම දුක්කම ගෙනත් දෙනවා කියන පරයයන් තමයි සියල්ල ඇවිල ගන්න ලද්ද කිව්වේ. කනට ඇහෙන ශබ්දයේ තුල මොන විදිහට අපිට ඒ ඇහෙන ශබ්දක ද්‍රව්‍ය කාරණා එකතු වෙලා හම්බ වෙද්දී අපිට හම්බ වෙන දේවල් හොඳ සහ නරක කියලා දෙකට බෙදෙනවා. හොඳ දේවල් ලැබුණොත් ඒක නැතිවීමෙන් ප්‍රිය විපයෝග දුක්ඛයත් නරක දේවල් ලැබුණොත් ඒකෙන් අප්‍රිය සංප්‍රයෝග දුක්ඛයත් කියන එකට බෙදිලා මිසක අයින් වෙන්නේ නැහැ. නාසයට ගන්ධයක් හම්බ වෙනකොට ඒ ගන්ධයට මල් සුවඳ මේ හඳුන් කුරුසෝති කියලා මොනවා හරි ඒ ගන්ධයට සුවඳ දුකට කියලා ද්‍රව්‍ය කාරණා එකතු වුණොත් අපිට ප්‍රිය විප්‍රයෝග දුක්ඛ සහ අප්‍රිය සංපයෝග දුක්ඛ කියන දෙකට බෙදලා මිසක නතර වෙන්නේ මේ පරයය මම කෙටියෙන් කියන්නේ මේ පරයයෙන් තේරුම් ගන්න සබ්බම් වික්කවේ ආදිත්තං කියලා කිව්වේ එකයි කියලා. අර මම කියන්නේ මහ විශාල ගිනි ගොඩක් ඇතුළට ගිහිල්ලා කෙනා ගිනි ගොඩ ඇතුලේ ඉන්නේ නමුත් නොපිච්චින්ද කියලා ඒ පැත්තට පයින්නවා මේ පැත්තට පයින්නවා එහාට පැනලා මෙහාට පැනලා උත්සාහවත් වෙවි ඉන්නවා ගිනගොඩ ඇතුළේ නොපිච්ච හිටියකද බෑ ඒ වගේ මේ ස්පර්ශ ආයතන 6 ඇතුළේ මේකට කියන්නේ ස්පර්ශ ආයතන 6 කිසිට මේ ස්පර්ශ ආයතන 6 ඇතුළේ ස්පර්ශ ආයතන 6 ඇතුළේ තියෙන ලෝකෙ තුල කවදාවත් දුක් නොවේ ඉන්නවා කියන එකක් නැහැ ඈකෙන් මිදෙන්න කියලා ස්පර්ශ ආයතන 6 ඇතුළේ එහාට පැනපැන මෙහාට පැනපැන රූප බලනවා සද්ද අහනවා ගමසුඳ බලනවා රස විඳිනවා තවත් වැඩිම නක් ඒ ස්පර්ශ ආයතන 6 ඇතුළේම ඉඳගෙන බණ භවනා කරනවා කියන මට්ටමකට අපි කරනවා ඒද හොඳට දකින්න කින්නේ ගොඩ ඇතුළේ නොපිච්චින්නවා කියන අදහසින් තමයි කරන්නේ එහාට මෙහාට පැනපැන ඒත් පිච්චෙනවා ගිනගොඩ ඇතුළේ එහාට මෙහාට පැනලා නොපිච්චී ඉන්න උත්සාහවත් වෙන කෙනත් කිසිම උත්සාහයක් නැතුව අත් දෙක බැඳගෙන ඉන්න කෙනත් දෙන්නම පිච්චෙනවා. ඒ වගේ මේ ජරා මරණ දුකෙන් මිදෙන්න ඕනේ කියන අදහස් ඇතුව මේ ගිනි ගොඩ ඇතුළේ වෙහෙසෙනවා නම් කෙනෙක් එයා. ඒක කිසිම වෙහෙසීමක් නෑ ඔහේ කෙලස් ගොඩ යම් කිසි කෙනෙක් යනවා නම් එයා. දෙන්නම ජරා මරණ යනවා තාම යනවා මිසක නතර වෙලා නෑ. කියන කාරණාව තේරුම් ගන්න. තේරුම් අරගෙන යම් වෙලාවකදී මේ ගින්නෙන් එළියට එන්න ඕන. ඒ කියන්නේ සබම්බික්ක ව්‍යාධිත සියල්ල ඇවිල ගන්නවලද කියලා කිව්වේ මහා විශාල ගිනි ගොඩක් යකඩ කෑලි, ටින් කෑලි, බෙලෙක් කෑලි මේ වගේ තහඩු කෑලි මහා ගොඩක් දාලා තියෙනවා නම් තනි වචනෙන් අපිට කියන්න පුළුවන් නේද මේ ඔක්කොම රත් වෙලා තියෙන්නේ කියලා. කියන්න පුළුවන්. ඒ වගේ මේ ලෝකයේ ඇතුලේ මේ ඔක්කොම රත් වෙලා තියෙන කියලා කියන්න පුළුවන් බුදුදහමස. හොඳට එක කාරණාවක් හිතින් තේරුම් ගන්න ස්පර්ශ ආයතන 6 සහ ස්පර්ශ ආයතන 6 ඇතුලේ ජීවත් වෙන සිද්ධිය. ඔකට කියව අජෝසයිතිත්ත්‍ය කියලා. හම්බ වෙන ආයතනයට තව ආයතන ටිකක් එකතු කරලා ලෝකෙ හදලා තියෙනවා. එතකොට ද්‍රව්‍ය කාරණා හම්බ වෙයි ද්‍රව්‍ය කාරණා හම්බ වෙනකොට ඇහැට පෙනෙන රූප තුල ද්‍රව්‍ය කාරණා හම්බ වෙන තාක් හොඳ සහ නරක කියලා දෙකකට බෙදෙනවාමයි හොඳ දෙයට කැමති නරක දෙයට අකමැති කියලා ඇලීම් ගැටින් දෙක ඇති වෙනවාමයි ඊට පස්සේ හෝ නරක දෙයට පටගිය හොඳ දෙයට ලෝභය කියන එක ඇති වෙනවමයි ලෝභ දේශ දෙක ඇති කරපුළු මෝහේ තියෙනවමයි කියනක නවත්තන්න බෑ මේ රාග දේශ මෝහ කියන ගණයට යනවා රාගක්ඛයෝ දේශක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාණං කියලා කිව්වේ යම් කිසි කෙනෙක් මේ පැහැසටහන පැහැසටහන පමණක් මොනොත් මේ දොරටුවෙන් පස්සෙන් පස්සට ඇවිල්ලා එළියට ආවොත් ස්පර්ශ ආයතනෙන් එළියට ආවොත් මේ පෙනෙන රූප ආයතනේ කිසිදු වස්තුවක් යට නැති වුණොත් ජීවිතේ වාසනාව ගෙනත් දෙන්න ලාභේ ලබා දෙන වස්තු නැති වුණොත් එයා ඇලෙන්න නැහැ අවාසනාව ලබා දෙන වස්තු නැති වුණොත් ගැටෙන්න නැහැ ඒ වස්තු නැති වුණොත් ඇලීම ගැටීම නැහැ කියන ලෝභ දේශ දෙකන ඒ හින්දා යට මොහත් නැහැ එතකොට රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය කියලා කිව්වේ වෙන මොකුත් නෙමේ අන්න අර වස්තුන්ගේ සත්‍ය ස්වභාවය සත්‍ය ස්වභාවය උපමනකේ දොරටුව ගාවට ආපහු ආපේක. හරියට ගෙයක් ඇතුලේ ඉන්න කෙනෙක් අනුක්‍රමයෙන් පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සට උළුවස්ස ගාවට ආපහු ගෙයින් එළියට එන්න ආවා යක්ෂයෙක්. ඒ වගේ ස්පර්ශ ආයතන හයේ ඉඳලා මේ ආපහු ස්පර්ශ ආයතන එළියට එන්න කියලා ගමන මේ ටික ඉගෙනගෙන ඊට අනුව සිතලා ස්කන්ධ ධාතු ආයතන හුරු කරන්න කියලා බුදුචානන්සේ දේශනා කරන්නේ වෙන ක්‍රමයක් ඇත්තම නෑ මම රූප කලාප බලුවා කියලා රූප කලාප බිඳු කියනවා හිතුවා කියලා මට මේ ධර්මයන්ගේ සත්‍යය එන්නේ නැහැ ඒක ඒ විදිහටම අහලා ඒ විදිහටම ගත යුතුයි කියන එක අවධාර්ණයෙන් මතක් කරනවා මොකද මේක තථාගත වචනය මම මේ මේ රූපේ මේ දැන්ද රූප කලාප සිය දහස් ගණනක් බිඳි බිඳි යනවා වරක් බලපු ඒ වස්තුව දිහා නැවත වරක් බලන්න බෑ මෙච්චර අනිත්‍යයි නේද කියලා සමතකමට හඳකින් හිත වඩ වඩ මං ඔහොම හිත හිතා ඉන්නවා කියන්නේ මට ඔය පෙන්නපු වර්ණ සතහන කියන්නේ මෙහෙමයි කියන ගති ටික මගේ ජීවිතේට කවදාවත් අවබෝධ වෙන්නේ අවබෝධ වෙයිද වෙන්නේ ඒක ඉගෙනගෙන ඒකට හිත තියන්න. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකේ යම් කිසි උපද්‍රවයක් තියෙනවා නම් විපතක් තියෙනවා නම් හානියක් තියෙනවා නම් අලාභයක් තියෙනවා නම් ඒ හැම විපතක්ම හානියක්ම උපද්‍රවයක්ම අලාභයක්ම වෙන්නේ බාලයට. මහන්නේ පඬිත්වයට වෙන විපතකුත් නැහැ අලාභෙකුත් නැහැ හානියකුත් නැහැ උපද්‍රවයකුත් නැහැ. ඒ නිසා විමසා බලා කටයුතු කරලා පඬිතෙක් වෙන්න කියලා පෙන්වනවා. ඒ වෙලාවට ධානන්ත හඳුරහනවා භාග්‍යවතුන් වහන්සේ කෙසේ විමුසබ්බල කටයුතු කළත් ආනන්ද ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන උපාද වශයෙන් විමුසබ්බල කටයුතු කළ පඬිත්වයෙන් වෙන්නේ කියලා. ඉතින් ඒකෙන් මතක් කරන්නේ මේ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් විමසන්න කිව්වෙ වෙන මොකුත් නෙමෙයි. එතනයි මේ නිධානේ තියෙන්නේ. මේ ලෝකයේ ඇතුලේ විඳින දුකෙන් වෙනම පෙනෙන්නේ මේ සත්‍ය නොදැන මේ අවබෝධය නොදැන මේ ස්පර්ශ ආයතන 6 ඇතුළට බැහැගෙන විඳින දුක තේරෙන්නේ මේ සත්‍ය තේරුණාමයි. ඉතින් එතෙන්ට දකින්න කටයුතු කරන්න මේ ඒක ඕෆ් කරලා